සුවඳ වහනය වන නුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා බෙල්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් නුවන් පැලැස්ස මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. මුවන් පැලස වලව්වේ ආරච්චිලහා මැණිකේ දළදා පෙරහැර බැලීමට ගොස් මහා ඒජන්තතුමා හමු වී එතුමන්ගේ නිලධාරීන්ගෙන් තමා ඇතුළු පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහවලින් සැලකූ අයුරුත් ඊට අපහසුවෙන් මහ ඒජන්තතුමා සමග දලදා පෙරහැර නැරඹූ ආකාරයත් වලව්වේ පිරිස එක්ව මිශ්‍ර පලා වර්ග යොදා හීලට කොළ කැඳ හදා වලව්වේ සැමට සහ ආගන්තුකව පැමිණි පිටස්තරයින්ටද චිතුල් හකුරු සමග කොළ කැඳ සංග්‍රහ පැවැත් වූ ආකාරයත් යන ආඛ්‍යාංග අද දවසේ මුවන් පැලස්ස තුලින් රස වින්දනාත්මකව ඔබේ සමන් යොමුව සඳහා මෙසේ ගුවනට මුසු කෙරේ අනේ අපෝයි මං කියලා තියෙනවා මේ වලව්වේ සනුහරේට හැමදාම පොළොට රෑ කලවර කඩා පාත් වෙන්න කලින් ඔය වලව්වේ ඉස්සරහා තාප්පේ ගේට්ටුව දිහාට මායිම්ම තියෙන ඔය කොප්පරා ඇගෑ හතර සුද්ධ කරලා කම්බිදල් පිරෙන්ට කොප්පරා පුරවලා පත්තු කරන්ට කියලා. කොයිති? වලව්වට යන්නේ නැ රාජකීය අමුත්තු නිසාම මට ඉතින් ඔය කොප්පරෑ ගෑ හතර අපෝ වුණා පීරාලාමි. හ්ම් ඒකනේ කියන්නේ වලව්වේ වගකීම් දරන දෙවන පොරදහානියා හැටියට අපේ මැනිකෙටත් තිබුණා මේ කොප්පරෑ ගෑ හතර ගැන වේල පහ කොල්ලන්ට මතක් කර දෙන්න. ඔය ඉතින් මැනිකෙත් ඒ වගකීම පැහැදහැරියන්නේ. ඔව්. වගකීම පැහැදහැරියා. මම මේ වැඩේ අද පටන් ගත්තා. අර ඉස්සරහා එක පහන් කණුවක් බිම දාලා අර පේන්නේ නැද්ද? ඔය ඔය ඔය එකින් එක වෙන වෙන වැඩ වලට මාට්ටු වෙලා ඒ වැඩේ කම්මුතු කරන්නත් බැරි වුණා ඒකෙන් මේකෙන්. මට ඒ වැඩේ අපේ බණ්ඩරීට මතක් කරන්නත් මේ අපෝ වුණා. මේ මේ මේ බණ්ඩරී දුව දැන් ඔය ඉන්න තත්ත්වයට අනුව ඔය බඩ උස්සගෙන කොප්පරාය ගෑ සුද්ධ කරන්න පුළුවන්ද? ඒකනේ ඉන්න. කුස හැල්ලු වෙනකන් කිසි කෙනෙක් බණ්ඩරීදුවට වැඩ පංගනාතු කරන්ට එපා ඕ. එයාට විවේකයෙන් ඉන්න ඉඩ හරින්ට. හම්බෝ මට කීවනම් මාමේ එක කොප්පරාගාවක් නොවේ. කොප්පරාගා 50ක්වත් මං සුද්ධ කරලා දෙනවා. ඔන්න මං කොප්පර පහන් කණු හතරම පත්තු කළා. ඒක හොඳයි. දැන් ඔන්න පලාතක් එළිය වැටිලා. මේ අම්මෝ අපේ මද්දුමීටයි බණ්ඩරී දුවටයි අනේ අම්මේ අතේ පායේ කඳේ පුදුම ජවයක් නොවැටි එන්නේ. මට නම් පුදුමත් හිතෙනවා. අහං කණු හතරත් ඕන් එයාම පත්තු කළා. අන්න අර මඩුවේ ඒරම ලී දඬු ටික පිළිවෙලට ලස්සන්ට ගොඩ ගැහුවා. බතලවත්තත් සුද්ධ කෙරුවා. හ්ම්. මද්දු මීගේයි බණ්ඩරී දුවගේයි වැඩ ගැන මං බලාන ඉන්නේ. වැඩ ඉක්මන්, වැඩ පිළිවෙලයි, වැඩ අපූර්වයි. වැඩක් පටන් ගත්තොත් කොහොම කරන්ට තැඟටත් හරිම අමාරුයි. ආ එහෙම කියලා ඈඳුම් ඇර ඇර කල් මරන්නේ නැහැ. එක හුස්මට වැඩේ කම්මුතු කරනවා. ඕකට කියන්නේ බොහෝටිකොම කියලා. බොහෝටිකොම කියලා. පගබ්බෝ අප්පගබ්බෝ කියන්නේ තෝන් ඔය බූටි කොමමටයි. ආ බහු බූටි කොමටයි. ප්‍රගල්භ ප්‍රගල්භ කියන්නේ බූටි කොමට. බූටි හුරු බූටි කියන්නේ ඇඟේ පතේ ලස්සනට නෙවෙයි. සමහරු හිතාන ඉන්නවා හුරු බූටි කියන්නේ මේ ශරීර ලස්සනට කියලා. ඕ. ශරීර ලස්සන නෙමෙයි. ඕ නෑ නෑ නෑ ශරීරේ ලස්සන නෙමෙයි ශරීර ලස්සන නෙවෙයි. මේක මේ කරන වැඩවල තියෙන දස්ස කොමට කියන වචනයක්. එහෙනම් දුමීගේ රුවේ ලස්සනේ අඩුවකුත් නෑනේ. ඔව්. මෙයා දැක්කම ගැටව් කුලප්පු වෙන්නේ ඒක නෙවෙයි අපි ලාලාමි. අපි ඒ ගැනත් හෙවිල්ලෙන් ඉන්නේ. වලව්වේ රාජකාරී වලට එන නාම්බු හැම එකාම මදුමීට ඇහැ ගහගෙන <laughs> කතා කරන්ට අල්ල ගන්න ආදෙනවා. ඕ කතාවට අල්ල ගන්න ආදෙනවා. <laughs> බණ්ඩරීදුව ගැන නම් තින් බය වෙන්න දෙයක් නැහැ. මේ ඩිංගියා ඇහැ ගහගෙනමනේ ඉන්නේ. <laughs> අම්මෝ බණ්ඩරීට එහෙම ඔය එක නාම්බෙක් ඇහැ ගැව්වොත් මං වලහා වගේ ඌව බරු ගහනවා. රාජකාරියක් කියලා බොරුවට තුන් හතර වතාවක් වලව්වට ඇවිල්ලා යන නාම්බෝ නම් ඉන්නවා මාමේ. හ්ම් කීව එක නම් හොඳයි. අපි මේ නෙල්ලිපතනේ කැකුලි දුවට වගේම මද්දුමී දුවටත් ඉංග්‍රීසි ආණ්ඩුවේ රස්සාවකුවේ පුරස්තාවකුයි දෙකම ගලපලා තියෙනවා ඕක. නේද මණිකේ? ඈ අනේ රස්සාවට නම් කැමතියි මාමේ. ආ. ඒ පරස්තාවක් ගැන නම් මං තාම හිතලා නෑ මාමේ. එම්ම කියන්න එපා, එම කියන්න එපා. මේ අපේ බාල මලයා ඉංග්‍රීසි ආණ්ඩුවට සම්බන්ධ ওই ලංකාවේ හිටපු සහකාර ඒජන්තවරයෙක්. ආ දැනට ඒරොප්පේ මලයා පදිංචි. ඕ ඒරොප්පේ. ඒරොප්පේ මල්ලිගේ යාළුවෙක් තරුණ සුදු මහත්තයෙක් සිංහල කාන්තාවක් විවාහ කරගන්න කැමැත්තෙන් ඉන්නවා. ලක්ෂපතියෙක් ලක්ෂපතියෙක් අපේ මල්ලිලා මේ විවාහ කරන්න යෝජනා කරලා තියෙන්නේ මද්දු මීදුව. ඔව් අපිට කිව්වා. එහෙම වුණොත් ඉතින් මද්දු මීටත් යන්න වෙයි යුරෝපෙට. එහෙමනේ? ඔව්. මැනිකේ නැන්දේ කුඹුරේ ගමේ කට්ටියත් ළඟ ඉන්නවා නම් තමයි මම කැමති. ආව් ආව් ඒක ළඟම ඉන්න. ඒ ළඟම තමයි ඒ ළඟම තමයි. ඔය යාන වාහන මහ විශාල મંદિર බංගලා එතකොට අතට පායට සේවකයෝ සේවිකාවෝ ආඩුවක් නෑ අඩුවක් නෑ මද්දුමීගේ වැඩ දැක්කම සුද්ධ මද්දුමීට මැරෙන්න ආදරේ කරා <laughs> මේක නම් මද්දුමී නංගිගේ පරණ පිනක් නේද <laughs> ලංකාවේ මහේජන්ත උන්නාන්සේත් ඔය මල්ලිගේ යාළුවෙක් හින්දා මද්දුමී ගන්න සුදු මහත්තයා මද්දුමීව හොඳට රැක බලා ගනී අනේ ඉතින් මෙදා පාර පෙරහැර බලන්ට ගිහුම් අපේ රාලහාමිටයි මටයි මහේජන්ත උන්නාන්සේ කොච්චර හොඳට සැලකුවද අපි ඉතින් මද්දුනේ පෙන්නලා ඒරෝපේ ඇලන් මහත්තයා ඔව් ඔව් ඔව් යාටකින් අපි කිව්වා බඳින්නේ මෙන්න මේ ගෑනු ළමයයි කියලා පෙන්නුවාම ඒ ජන්තුන් නාන්සේ පුදුමෙට සතුටු වුණා. ඕ පොඩි ඔරලෝසුවකුත් ඇගේ දුන්නා. ඕ ඒකනම් මග ළඟ තාම තියෙනවා. අතෙත් බඳිනවා. අතෙත්. සුදු මහත්තුරු කොච්චර හොඳ දැබැට. සුදු මහත්තුරු නම් හොඳයි. හැබැයි සුදු කොල්ලොත් අක්කඩි වැඩ කරනවා. බලව් උත්සවයක් දවසේදී මල් මාලාවක් දාන්න ගිය ওই බණ්ඩරී අක්කයි තිසිරි ටීචර්ටයි දෙන්නටම මහසෙනග මැද්දේ සුදු කොල්ලෝ දෙන්නේ මූණි බල තියෙනවා. ඒවා මොනවා? එහෙම දෙයක් වුණාද මණිකේ? <laughs> ඇයි යන්නේ? ඔය අර මහේජන්ත උන්නාංශගේ කොල්ලෝ දෙන්න ඔයාට මතක නැද්ද ඒ සිද්ධිය? හරි හරි හරි හරි. ඒකනේ. එතකොට බණ්ඩරිය දුව බැඳලවත් නෑ. ජම්බුගේ දියක් වගේ බණ්ඩරිය දුව බොහොම ලස්සනයි එතකොට. ඩිංගිරාල පුතා බණ්ඩරිය දුව බඳින්ට සම්බන්ධයෙන් මේ පටන් ගත්තුම දවස්වල. ඔව්. ඇයි මේ මේ ටීචර් ටීචරුත් ඒ ඒ වෙනකොට මේ බැඳලා නැහැ. සපු මල් අයියව බඳින්න තිසරිගේ සම්බන්ධේ පටන් ගත්තුම දවස්වල තමයි ඕක වෙලා තියෙන්නේ. ඇයි ඉතින් තිසරිත් ඉතින් සුදු කෙල්ලක් වගේම ලස්සනයි නේද? <laughs> ඔව් සුදු කොල්ලෝ දෙන්න බණ්ඩරි තිසරි දෙන්නම මහා සෙනග මැද්දෙම ඒරෝප්පේ චාරිත්‍රයට ඉඹින්ට ඇති. <laughs> ඒ කිසි උන්දලාගේ චාරිත්‍ර නේවා. ඊට පස්සේ ඒ ජන්ත උන්නාන්සේගේ පුතාලා දෙන්නට මේ බණ්ඩරීව කරකාර බඳින්න ඉල්ලන ලොකු කරදරයක් තිබුණා ආරකිල මාමට මතකද ඊට පස්සේ ඉතින් බණ්ඩරී දුව සුදු කොල්ල වෙන්න විතරක් නෙවෙයි ඉංග්‍රීසි යාන්ඩුවේ සුදු ඉලන්දාරියන කිසිම උත්සවයක් පලාතකට වගේ. ඒ කියන්නේ බයතම. <laughs> ඉංග්‍රීසි බටහිර සමාජ ක්‍රමයට අනුව කොයි කවුරු වුණත් සිප ගැනීම ඒගොල්ලන්ගේ ආචාර ක්‍රමයක්. ආ ආචාර ක්‍රමයක්. අපි ඉතින් එකිනෙකා වැඳගත්තා වගේ තමයි අපි වඳින්නේ ඒ වගේ ඔව්. කොහොම අමාරුවෙන් අපේ ළමයින්ට ඒරෝප්‍ය රටවල ආචාර ක්‍රම ඔය සිප ගැනීම වගේ දේවල් ඒ සිරිතක් බව අවබෝධ කෙරුවා වුණ අපි. අහෝ මේ ඉංග්‍රීසි ආණ්ඩුවේ සේවකයෝ ඇවිත් අපට බීම જાතියේදී සංග්‍රහ කෙරුවා. ආ පෙරහැරෙන් පස්සේ අපි හැමෝටම නුවර මහේජන්ත මූලස්ථානයේදී රාත්‍රී භෝජන සංග්‍රහයකුත් පැවැත්වුවානේ. එහෙනම් එහෙනම් මෙදා පාර තරම් පහසුවෙන් දලදා පෙරහැර බලපු කිසිම දවසක් මට මතක නෑ අපේ ලාලා. ඔව් ඉංග්‍රීසි ආණ්ඩුවේ සේරෝම සංග්‍රහ සැලකිලි මගේ ආරච්චිල තනතුරේ මහානුභාවෙන් ගරු ගම්බීර පිනට සිද්ධ වෙච්ච දේ. මෙච්චරක් විශාල මේ සිලෝන් එකේ ආරච්චිල වසම් 1500ක ඒ ගාරච්චිල කෙනෙකුට මහේ ජන්තුන් වහන්සේගෙන් රාජකීය සැලකිලි ලැබිලා තියෙනවද නෑ මේ මුවන් පැලස්සේ කීරාලා රාජ්‍යට තරම් ඒ කිසි කෙනෙකුට ලැබිලා නෑ ආණ්ඩුවේ පිත්තල බොත්තම් රාජකීය කඩුකස්ථාන සියෝපනා පලඳනා පලන්දාපු මහේජන්ත උන්වහන්සේට සමෝ සම නිලාසන උරුම හොල්මස්කාර එකම උත්තමයා මේ කීරාල ආරච්චිල බව දැන්වත් අපේ මණිකේ ඒත්තු ගන්න ඕනේ ඒත්තු ගන්නවද මං ආව වීර කැප්පෙටි පොළ පරපුරේ ආජානීය කුලකාන්තා රත්නයක් වන අපේ මණිකේ තම ස්වාමි පුත්‍රයා හැල්ලු කිරීම තමාටත් මදි පුංචිකමක් බව අවබෝධ කරගත්තොත් හොඳයි මං කියන්නේ. ඇති ඇති ඇති. පට්ටන්දරේ කියවුව හොඳටම ඇති. ඔය ඔක්කොම ඉවරයි. ආන් අර කදිර නිකන් හරි මේ පැත්තට ආවන. ඕන් කිව්වා ඕන් කිව්වා. මේ කදිර කදිර කදිර අනේ මගේ ඇඟේ මාළු නටනමයි අනේ අම්මපා කඩිලාරෙන්ට වෙන නැද්ද කියන්න දෙයක් අනේ මගේ කට කට මගේ අද උදේට කොල කැඳ හදන්න මද්දුමී දුවගේ සූදානම කොහොමද කරපිංච කොළ කඩලා සූදානම් කළා. තව හාත වාරය කොළක් තියෙනවා, ගොටු කොළක් තියෙනවා. ආ. එහෙමනම් ඉතින් අද අපි හැම කොළ වර්ගයක්ම එකතු කරලා උදේ හිලට හොඳ කොළ කැඳක් හදමු. ආහා නැන්ද. එහෙම හොඳයි නැන්දේ. ආරච්චිල මාමනම් ඔය කරපිංච කැඳවලට තමයි වැඩියෙන්ම කැමති. හොඳයි හොඳයි. මේ බණ්ඩරී දුවටත් ඉතින් කොළ කැඳ වලට ආශාවක් ඇති නෙවේ කරපිංච කොළ පුදුමෙට සිවඳයියක් නැන්දා ගොඩ කොළත් හාත වාරියක් කොළත් කොහොමටත් ඖෂධ ගුණ අඩුවක් නෑනේ. හ්ම්. කවලම් කොල කැඳ බොන්න මමත් කැමතියි. හැබැයි ඉතින් කිතුල් හතුරුත් එක්ක තමයි. මෙදා පාර තනි කිතුලේ තෙලිද්ද පැණි කකාරලා කිතුල් හකුරු හදන්නේ මම. ඔව්. ඕවා මන් දන්නවා ආදන්න. අපේ සීයා කියලා දුන්නේ. පිරිමි හදන තෙරිජ්ජ වලින් හකුරු අසන වැඩි වෙනවා කියලා අපේ අම්මලත් කියනවා. ආත්වලාමයි යකෝ ඔය පහල කුස්සියේ හකුරු හදන්නේ ඩිංගිරාලද? ඈ? ඔව්. අද කොල කැඳ වලට කට්ටිය වැඩි. අපේ බණ්ඩරි කරපිංච කොළ ගැන සෝදානම් කරනවා. <laughs> බණ්ඩරි දුවගේ වැඩේ නම් ලේසි. ලේසි නෑ අපේ මාමා. කොළ කඩලා සෝදලා වනේ දාලා කොටලා මිරිකලා ඉස්ම ගන්න ඕනේ. වැඩ ගොඩයි. ඔය කොළ කොටන්ට බණ්ඩරි දුවට පුළුවන්ද මං අහන්නේ. හොඳත් නෑ නේද? ඈ නෑ නෑ අපේ මාමා ළමයි හම්බෙන්න ඉන්න අම්මලාට වනේ දාලා කොටන එක හොඳ ව්‍යායාමයක් කියලා වෙදෝන්නාංශ කියනවා මම අහගෙන. අනික ඉතින් වලව්වේ වී වැඩි හරියක් කොටන්නේ මමනේ. වෙදෝන්නාංශ නෙමෙයි. ඒ ව්‍යායාමේ බන්දරීට ගන්නුවේ මම. බයට හේතුවක් නෑ. ඒ ව්‍යායාමෙන් ඇඟ පහසු වෙනවා. සරල වෙනවා. <laughs> ඔව්. එහෙනම් අපේ මැණිකෙත් හොඳ වෙදෙක් ඈ. <laughs> හත වාරයක් කොලයි ගොටු කොලයි දෙකම බාර මම මාමේ. හත වාරයක් කටු අමාරුවෙන් කඩනවා. හැබැයි නැන්දේ ගොටු කොල ටිකක් පහසුයි. සේරෝම හොදලා වනේ දාලා කොටලා මිරිකලයිස්ම ගන්න ඕනේ. <laughs> ඩිංගිරාල තමයි ඉතින් අමාරුම වැඩේ කරන්නේ. <laughs> හකුරු හැදිල්ල, කුරු හැදිල්ල නැද්ද? පැණි ගානට කකාරලා, පදමට අරන් පොල් කටු වලට වක් කරලා. හකුරු බෑයවල් හදන්න ඕනේ. ආ ඊළඟට කොස්කොල ගොටු කරලා හකුරු කැට හදන්නත් ඕනනේ. අපේ ආරච්චිලා මාමේ පිරිමි හකුරු හදනකොට අස්වනු වැඩි වෙනවා කියලා මේ අපේ මද්දුමි නංගි අහලා තියෙනවයි කියන්නේ. යකෝ ලිපාස්සේ රිංගලා ගිනි රස්මේ වැඩි වැඩි පැණි කකාර කකාරා පැණි පදම බල බලා හකුරු හදන එක අමාරුම වැඩක් බොල. <laughs> ගෙදර මිනිහලවා අමාරුම වැඩේ කරගන්නට මද්දුමී කියන කපටි කතාවක් නේ ඕක. <laughs> අස්වනු වැඩි වෙන එක නෙමෙයි. අස්වනු වැඩි වෙනවා කිව්වාම මොන පිරිමියත් වැඩියට කැමති වෙනව නෙවෑ. <laughs> මාමේ ඒක අපේ අම්මලාත් කියන කතාවක්. හ්ම් අම්මලාත් කියනවා තමයි ඕවා ඉතින්. මාම දැන් අහන්නකොට ඉංග්‍රීසි අයියගේ අස්වනු වල தત્ත්වේ මේ ඇත්තද ඩිංගිරවල මේ මද්දුමී දුවගේ කතාව. මම අද හකුරු බෑ හයක් හැදුවා. කොස්කොල පුතු ගහලා. ඔව්. හකුරු ගැට 23ක්ම හැදුවා. කතාව ඇත්ත. බණ්ඩරේ දුව හකුරු හදනකොට හකුරු බෑ හතරයි. අද දෙකක් වැඩි. මේ අද හැබැයි ඩිංගේ අතින් හකුරු කැටත් වැඩි. කොහොමද කතාව? පිරිමි හකුරු හදනවා නම් අස්වනු වැඩි වෙනවා කියන කතාව සහතික ඇත්තනේ. ඇත්ත. මාමත් කාලා බලන්නකො මේ හකුරු කැටයක් නේ මේ. ආ කෝ කෝ ආ මේ ගන්නට. කෝ බහඩ ගම්ම බලන්න. මේ නංගිටත් කලබලෙන් දෙපයි. අම්මේෂා හකුරු කැට සේරම කන්ට හිතෙනවා බං. පුදුම සුවඳක් එන්නේ. පුදුම රහක්. බණ්ඩලි බලාගෙන ඉන්න මේ මේ තව හකුරු කැටයක් ආ. කෝකෝ ඔය ඕකෙන්ද? අම්මෝ තියෙන ආදරේ විතරක්. හකුරු ගැට දෙකක්ම දුන්නනේ. එයා හකුරු කන්ට ආසයි නංගා. අපෝ එහෙනම් මද්දුමී නංගලත් වෙන්න හකුරු ගැටයක්. හකුරු හදලා හකුරු දෙනවත් එක්ක. අයියට ගොඩක් පින්. කතාවෙන් කතාවෙන් හීලට කොල කැදත් හැදුනා. හකුරුත් හැදුනා. ඕ. <laughs> ආ ආ නැන්දේ. කවුද ආවන්නේ ඉස්සරහා ශාලාවේ? ආහා කෝ බලන්න ආහා බලන්න බලන්න. ආ මේ අපේ නවරියම් මුදලාලිනේ. අද උදෙන්ම ඇවිත් ඈ. <laughs> ආයිබෝන්ට රාලහමි. ආයිබෝන් ආයිබෝන් ආයිබෝන් ඔය ඈඳි ගන්නකෝ ඔය ඈඳි ගන්න තේනවා. හොඳමයි හොඳමයි. අප්පච්චි මොනවද මේ බල බන්තර පාර්සල් ගොඩක් ඈ. එහුවා කි මේ වලවට එන්න ඔය තෑගි භෝග මොකුත් ඕන නෑ නවරියම් මුදලාලි. එහුවා ඉතින් චාරිත්‍රණයයි. රාලහමිලා මැනිකල දකින්න වලව්වට එනකොට එහෙම නිකම් මෙන්ට මට හිත දෙන්නේ <laughs> මේ දිගිරාල දිගිරාලේ මෙන්ට මෙන්ට මේ මුදලාලි ගොඩක් ඈගි භෝග ගෙනත් තිනවා මේවා එහා මෙහා කරන්ටකෝ හා හොඳයි හොඳයි ආද මුදලාලි වේල පහින් මැවි <laughs> එමයි ඔව් අපේ මැනිකේ විහරගන්තොටට එන්න ඕනේ උවමනාවකුත් තිබුණා මට ආ ආව ගමම්ම ඉතින් මහන්සි ඇතිනේ නේද? <laughs> මාන්සියන්ටත් එක්ක අපි බොමු කොල කැඳ එකක්. මේ කිතුල් හකුරුත් එක්ක. ඈ? ඔව්. ඔය කොල කැඳ එකයි හකුරුයි මේ මේ මෙහෙන් තියන්ට ගියේ. කොල කැඳක් සුවඳයි කිතුල් ලකුරුත් සුවඳයි අපි අද මේ හීලට කොල කැඳ බීමක් හැදුවා එහෙමයි එහෙමයි බොහෝම ගුණදායකයි බොහෝම ගුණදායකයි ඔය ඉස්සර අපේ ගම්වල හැම ගේකම වගේ කොළ කැඳ බිව්වා. අපේ රටේ ඔය හයි හත්ති ඇති යෝධෝ ඇති උනේ එහෙමයි කියනවනේ. කොළ කැඳ ටිකක් බණ්ඩ අතන මේ මේ සෙවුඩින් තියන්නෝ. බොහොම රසට හදලා තියෙනවා. කිතුල් ලකුරුත් එක්ක බොන්න හරි ආසයි. දැන් රටේ තුටි තත්වය කලින්ට වඩා වෙනස්. ඉංග්‍රීසි පොලිසිය හමුදාව ওই තක්කඩි අපරාධකාරයෝ පන්න පන්න හොයනවා පන්න පන්න හොයනවා මහජන්ත උන්නාන්සේ අපරාධකාරයින්ට බුරුලක් දෙන්නේ නැහැ දෙන්නේ නැහැ අපරාධකාරයෝ හිරගවල් වලට ගෙනත් දානවා හැබැයි උන් හිරේට වෙලත් චන්දිකම් කරනවානේ. ඔව් ඔව් අපරාධකාරීන්ට බුරුලක් දීලා කොහොමද මං අහන්නේ ඈ අපට හොඳ යහපත් පුරවැසියෝ හදන්න බැරි වෙනවනේ නැද්ද මං අහන්නේ මේ අහලා ඒක නෙමෙයි ඔව් මම මගේ අදහස අපේ රාලහන්ට මිට කලිනුත් කියලා තියෙනවානේ. අදාද මගේ ව්‍යාපාර වලට තර්ජනයක් වෙච්චි. ගමේ කාන්තාවන්ට තර්ජනයක් වෙච්චි. ඔය කදිරා පොලිසියට කොටු කරලා දෙන්නම ඕනේ රාලා. දැන් ඉතින් ඒකත් ඉවරයිනේ මුදලාලී. ඒකත් ඉවරයි. නුවර ඉංග්‍රීසි ආණ්ඩුවේ මූලස්ථානෙන් ඔය පොලෝසියේ කඩාපනින කණ්ඩායමක් ඇවිත් කදිරව කොටු කරලා ඇල්ලුවලු. ඇත්තටම මේ මේ රාලහම් කදිරට මොකද වෙලා තියෙන්නේ? ඔත්තුකාරයෙක්ගෙන් මම ඇහුවා. කදිරා හොර පාරකින් කන්දේ ගෙදරට එද්දී ඉංග්‍රීසි පොලිසිය කදිරා හිටි පැත්තට වෙඩි තියලා තියෙනවා. මිනිහාගේ කකුලට වෙඩි වැදිලා බිම වැටිලා තියෙනවලු. රැට. ඔව්. පස්සේ මිනිහා ඉංග්‍රීසි පොලිසියෙන් නුවර ගෙමින් කියනවා. දැන් එතකොට කදිරට වැඩි වැඩිලා. එහෙම. එතකොට නුවරට ගෙනිච්චේ කදිරගේ මලකඳද? නැත්තම් මේ මේ මේ මිනිහට වෙඩි වැදිලා තුවාල වෙලා නුවරට ගෙනිච්චද? කොහොම ගිලිච්චලා දන්නේ නැහැ නේ අපේ කදිලා දුවද්දී පොලිසිය වෙඩි දෙකක් මිනිහට ගස්සලා තියෙනවලු. දෙකම වෙඩි වැදිලා. මිනිහා වැටුණාද, තුවාල වුණාද, මැරුණාද කියලා මට විස්තරයක් දැනගන්න ලැබුණේ නැහැ. තුටුතන වෙඩිතියන්ට පොලිසිය නියෝග කරපු අපරාධකාරයෙක් නේ කදිරා. ඔව් ඒක හරි. ඒ නිසා ඉංග්‍රීසි පොලිසිය මිනිහට වෙඩිතියන්ට ඇත්තේ මැරෙන්නම තමයි. හොඳ <laughs> වැඩේ. හොඳ වැඩේ. හොඳ වැඩේ. කදිරා වෙඩි නොවැදි බේරි මාබැද්ද කැලේට රිංගුවා නම් කීයයි කීවත් ඉංග්‍රීසි පොලිසිය කැලේ අත්හැරලා යන්නේ නැහැ. කොමට හරි කැලේ පීරලා කැලේ වට කරලා හතර අතට වෙඩි තියලා දවස් ගාණක් läගලා හරි කදිරව අල්ලන එක අල්ලනවාමයි ඒක ස්වර් ස්වරෙන් ෆොට් මේ අපේ රාලහාමි ඔව් රාලහාමිගේ කතාව මටත් විශ්වාස කරන්න පුළුවන් ඔව් ඔව් ඔව් එහෙනම් අපේ රාලහාමි ඔබතුමාට ලැබෙන තොරතුරු දැනගන්න ඔව් වරින් වර මං ඇවිල්ලා යන්නම්කෝ. මොකද මේ මේක මේක මේක මේ මට හරි වැදගත්. මමත් ඔත්තුකාරයෝ දාලා තියෙන්නේ. ආ හා හොඳයි හොඳයි. එන්ට එන්ට. ප්‍රශ්නයක් නෑ ඕන වෙලාවක එන්ට. හොඳයි නවරියන්. එහෙනම් අයිබන්. අයිබන් අයිබන්. ගෙහුම් එන්න. හොඳමයි හොඳමයි ආවන් ගිහින් එන්න. එහෙනම් මේකේ නවරියන් කියාපු දේ මට කනින් කොනින් ඇහුණා. හ්ම්. දැන් කදිර ගමේ මිනිහා වෙඩි තියලා කදිරාව පොලිසියනොත් නුවරට ගෙනිච්චන්නම් ඈ ඔව් තව තව හාර හාර මේ කදිර ගැන නවරියන් හොයන්නේ මොකටද අපේ රාධාමේ මට ඒක පොඩ්ඩක් කියන්න හොඳට මතක තියාගන්න අපේ රාධාමේ ඔය දැකුම්මත් අරගෙන බෑ දකින්ට වලව්වට රිංගුවට නවරියන් කියන එක කදිරටත් වඩා සිය ගුණයක් අපරාධකාරී. ඕන ආගන්ට. මණිකේ ඔන්න ඔන්න අදත් පටන් ගත්ත මායත් එක්ක පොයියංග මල්ලන්ට නේද? අන්න අන්න අන්න අරහෙට ගිහින් වැඩක් බලා ගන්නට වැඩක් බලා ගන්නට අපෝ මගේ ඔළුව කන්ට එනවා. මගේ ඔළුවත් කන්ට යන්න යන්න කිව්වේ අපි වැඩක් බලා. බොහොම තරයි. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගුඩ මණිකේ ශීලා පරණමානගේ බණ්ඩරි ගායත්‍රී කෞශල්‍යා වෙල්ලාල ඩිංගිරාල රෝහණ සිරිවර්ධන මද්දුමි සුවිනි උපේඛා නවරයන් මුදලාලි අනුර බණ්ඩාර රාජගුරු මුවන්තලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද සංකලනය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන යලිත් ලබන සඳුදාත් රාත්‍රී 8:30ට වෙළඳ සේවයෙන් මුවන් පැලසින් හමුවෙමු